මේ ධර්මයේ තරම් අපිට සැනසීම ලබලා දෙන වෙන කිසිම දෙයක් මේ තුන් ලෝකේ ඇත්තේම නැහැ. අතීතෙත් එහෙමමයි වර්තමානෙත් එහෙමමයි අනාගතෙත් එහෙමමයි ස්ථිර සාරම සැනසීමක් ලැබෙන්න ලබන්න පුළුවන්කමක් තියෙන්නේ මේ ධහම තුලින්මයි. ඒ නිසා මේ ධහම හොඳට ශ්‍රවණය කරගන්න. ඒ වගේම ධහම ධහම් පොත් හොඳට පරිශීලනය කරගන්න. ත්‍රිපිටක බුද්ධ වචනේ හොඳට දරා ගන්න, ධාරණය කරගන්න. එසේ දරා ගැනීම, එසේ භාවිතා කිරීම තමන් තුළ සද්ධාව ඇති කරගන්න, සද්ධා ඉන්ද්‍රිය බලයක් ඉන්ද්‍රියක් හැටියට වර්ධනය කරගන්න මේ ධහම උපකාර වෙනවා. ඒ නිසා මේ ජීවිතේ තථාගතයන් වහන්සේ මේ දේශනා කොට වදාළ උතුම් වූ දේශනාවන් තථාගතයන් වහන්සේගේ ඒ ජීවිතය තුළ ඒ බුදු සිරිත ගත වුණ ආකාරය නොඑක් නොඑක් පුද්ගලයන් කෙරෙහි නොඑක් නොඑක් ආකාරයට ඒ ධර්මය ධර්මයෙන් හික්මවාගත්තු විදිය ධර්මය දේශනා කරපු විදිය පිහිට වුණ ආකාරය අපිට මේ සූත්‍ර දේශනාවන් තුලින් දැනගෙන දැකගෙන කියවලා බලලා අසලා ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ දේශනාවන් මේ පින්වත් අයත් දේශනාවන් ශ්‍රවණය කරන්ඩ තව දේශනාවන් හොයලා ඒ දේවල් ශ්‍රවණය කරගන්න ඕනේ. ඒ වගේම දහම් පොත් ත්‍රිපිටක බුද්ධ වචනය සඳහන් මේ පොත් පරිශීලනය කරොත් එහෙම මේ පින්වත් අයට මහා සද්ධා ලාභයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නිසා මේ පින්වත් අයට මුලින්ම සිහිපත් කරේ එනිසා මේ දේශනාවන් හොඳට දැනගන්න හොඳට කියවලා ධාරණය කරගන්න එහෙම වුණොත් මේ පින්වත් අයට මහත් වූ ලාභයක් ලැබෙනවා. නිසා අද දවසේත් මේ පින්වත් අයට දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත දේශනාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත දේශනාවක්. අපේ ජීවිතේට මේ සූත්‍ර දේශනාවත් බොහොම වැදගත් වෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම බද්දාලි සූත්‍ර දේශනාව. බද්දාලි කියන ස්වාමීන් වහන්සේ නමක් අරඹයා මේ දේශනාව සිද්ධ වුණු නිසා මේක බද්දාලි සූත්‍ර දේශනාව නමින් මහතෙරුන් වහන්සේලා සංජානනා කරගෙන ආවා. එතකොට මේ සූත්‍ර දේශනාව ආරම්භයේදී සඳහන් වෙලා තියෙන්නේ තථාගතයන් වහන්සේ අනේක තුමා විසින් කරවන ලද ජේතනාරාමේ වැඩ වාසය කරන සමයේදී තමයි මේ දේ සිද්ධ වුනේ. මොකද්ද සිද්ධ වුනේ? භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා වදාරනවා. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසු. භගවා ඒතදවෝච ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා දේශනා කරනවා අහංකෝ භික්කවේ අහංකෝ භික්කවේ ඒකාසන භෝජනං බුඤ්ජාමි ඒකාසන භෝජනං කෝ අහං භික්කවේ බුඤ්ජමානෝ අප්පාබාදංච සංජානාමි අප්පාතකංච ලහුට්ටානංච බලංච පාසු විහාරංච භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට මහණෙනි මම ඒකාසන භෝජනය වළඳනවා ඒකාසන භෝජනය වළඳනවා කියලා පින්නාදී සඳහන් කරන්නේ පෙරවරු කාලයේ ගන්න ආහාරය. පෙරවරුේ කාලයේ ගන්න ආහාරය හැටියට තමයි ඒකාසන භෝජය නමින් භාගතුන් වහන්සේ මෙසේ ස්වාමීන් වහන්සේලාට සඳහන් කරන්නට යෙදුනේ. එතකොට බුදු සමයේ පින්නාදී මුල් සමයේදී ස්වාමීන් වහන්සේලා රාත්‍රියට පවා ආහාර ගත්තා. රාත්‍රියට පවා පිණිස ගා ගියා. නොඑක් නොඑක් හේතුන් නිසා ඒ දේවල් පින්වත්නි භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගේ පහසු වීරණ සඳහා දැන් මේ සූත්‍ර දේශනාවෙත් දක්වලා තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන ඒකාසන භෝජනයේ වළඳනකොට අප්පාබාදංච අල්ප ආබාධ නිරෝගී භාවය ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ වගේම අපාතකංච නිදුක් භාවය ලැබෙනවා කියලා. නිරෝගී භාවයත් නිදුක් භාවයත් ලහුට්ටානංච ඒ කියන්නේ පින්නාත්නි බොහොම පහසුවක් දැනෙනවා ශරීරයට පහසුයි. ඒ වගේම බලංච පාසවිහාරංච බොහොම පහසුයි බලය ඇති වෙනවා කියලයි භාගතුන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා ඔබලාත් මේ ඒකාසන භෝජනේ වළඳන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා. භාගතුන් වහන්සේ මෙසේ ඒකාසන භෝජනේ වළඳන්න කියලා විකාලයේ ආහාර නොගන්න කියලා මෙහෙම සඳහන් කරනකොට ශික්ෂාව පනවනකොට එතන හිටියා ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ තමයි බද්දාලි කියන ස්වාමීන් වහන්සේ. ඉස්තර ස්වාමීන් වහන්සේ නම. බොහෝ වස්තේන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එසේ සඳහන් කරනකොට භාගතුන් වහන්සේ මෙහෙම මේ භෝජනය වළඳන්න බොහොම පහසුවේ ආබාධ අඩු වෙනවා කියලා මේ ශික්ෂාව පනවනකොට මේ ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. කොහොමද ප්‍රතික්ෂේප කරේ? මෙසේ සඳහන් වෙනවා පින්වත්නි. ඒවං උත්තෝ ආයස්මා බද්දාලි භගවන්තං ඒසදවෝච. භාගතුන් වහන්සේට මෙසේ සඳහන් කරවලු බද්දාලි කියන ස්වාමීන් වහන්සේ අහංකෝ බන්තේ න උස්සාමි. ඒකාසන භෝජනං බුඤ්ජිතුං ඒකාසන භෝජනං හි මේ බන්තේ බුඤ්ජමානෝ සියා කුක්කුච්චං සියා විප්පටිසාරෝති මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ මට මේ ඒකාසන භෝජන වැළඳීම මට අපහසුයි මට බෑ මොකද මට විපිලිසර ස්වභාවයක් තියෙනවා මට සැකයක් තියෙනවා දිවි ඇතිතාක් මේ Brahmacharyaව රැකගන්න අපහසු වෙයි කියලා මේ ස්වාමීන් වහන්සේ සැකයි කියලා හිතලා භාගතුන් වහන්සේට මේ ශික්ෂාව පනවනකොට මේ ස්වාමීන් වහන්සේ ඒ පසු බසිනවා. පසුව භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමීන් වහන්සේට එහෙනම් බද්දාලි ඔබ මේ භෝජනය වලදන්න පහසු නම් තේන හිතම් බද්දාලි යත්ත නිමන්තනිකෝ අස්සේ තත් ඒකය දේශම් බුඤ්ජිත්වා ඒක දේශම් නිහරිත්වා බුඤ්ජෙය්‍යාසි භාගතුන් වහන්සේ දේශනා කරනවා බද්දාලි එහෙනම් ඔබ ඒ දානේ ඒ ඒ කාලේ පින්නාත්නි මහතෙරුන් වහන්සේලා දානේ ලැබුණාට පස්සේ ගිතෙල් පුරවලා බත් ආදී හැටියට ලැබුණාට පස්සේ ඒ දේ වළඳලා අත සෝදාලා පසුව යම් තැනකට ගිහිල්ලා නැවත ඒ ඒ තැන්වලදී ආයෙ වළඳනවා. ඒ නිසායි භාගතුන් වහන්සේ දේශනා කරන බද්දාලි ස්වාමීන් වහන්සේටත් එසේ ඒ දානේ ලැබුණාට පස්සේ නැවත ඒ කොටසක් ගිහිලා පසු ආයෙ වළඳන්නේ කියලා. එහෙම භාගතුන් වහන්සේ අනුකම්පා කොට මේ ස්වාමීන් වහන්සේට බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එසේ එහෙම වළඳන්න කියලා. ඒ කියන්නේ 12ට කලින් එහෙම වළඳ ගන්න. මේ ස්වාමීන් වහන්සේ ඒ සඳහන් කරනවා මට අපහසුයි මට සැකයක් තියෙනවා මට මේ භ්‍රමචර්යාව දිවි ඇතිතාක් රැක ගන්න බොහොම අපහසුයි. ඒ නිසා භාගතුන් වහන්සේට ඒ ඒ කාරණේ ප්‍රතික්ෂේප කරන භාගතුන් වහන්සේ දේශනා කරපු කාරණේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේ මෙහෙම මේ කාරණේ ප්‍රතික්ෂේප කරාට පස්සේ නමුත් භාගතුන් වහන්සේ මේ දිස්සාව පනවනවා. පසුව මේ ස්වාමීන් වහන්සේ ඒ දෘෂ්ටියෙම ඉන්නවා. ඒ අදහසෙම ඉන්නවා. ඉතින් මෙහෙම ඉඳලා භාගතුන් වහන්සේ ඒ දේශනා කරපු ඒ කාරණය ඒ පැනවීම ප්‍රතික්ෂේප කරලා මේ ස්වාමීන් වහන්සේ වස්තුම් මාසෙම භාගතුන් වහන්සේ ශික්ෂාව ගැන ගෞරවයක් නැතුව මේ ස්වාමීන් වහන්සේ ගත කරනවා. සඳහන් කරලා තියෙනවා පින්වත්නි අර්ථ කතාව තුළ මේ ස්වාමීන් වහන්සේ බොහෝ ආත්මගානක් කාක යෝනි ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ කාක කපුටෙක් වෙලා ඒ ආත්මභාවය ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ ජීවිතේ බොහෝ භවගානක් මේ පින්නත් අය අහලා තිනවා කපුටන්ට හරියට බඩගිනිනවා කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් ඒ භව පුරුද්ද නිසා ඒ සඳහන් කරලා තියෙන්නේ මේ ස්වාමින්වහන්සේටත් ඒ සැකයක් විපිරිස ස්වභාවයක් කුකුසක් ඇති වෙන්නේ මේ ආහාර රාත්‍රී ආහාරය නොගෙන ඉඳලා මේ පෙරරු කාලයේ වළඳන ආහාරය ලබා ගන්න ලබා ගන්න එක විතරක් අපහසුයි කියලා ඒ ස්වාමින්වහන්සේට එහෙම දැනුනේ ඒසේ නිසා කියලා. ඒ නිසා ඒ විදිහට මේ ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කළ වස්තුන් මාසෙම ඒ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේෙන් බණ අහන්න ගියේ නැහැ. ඒ දේවල් වලට ගියේ නැහැ. පොහොය සීමාවට ගියේ නැහැ. ඉතින් මෙහෙම වෙන් වෙලා ඉන්නවා. සඳහන් කරලා තියෙනවා පින්වන්තේ එසේ කරේ. භාගතුන් වහන්සේ වෙන විතර්කයක් නිසා නෙවෙයි, දේශසහගත නිසා නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේට පසුව විතර්කයක් තිබුණා තථාගතයන් වහන්සේ මෙහෙම විනය ශික්ෂාවන් පනකොට මම උදරය හේතු කොටගෙන උදරය වර්ධනය කරගන්න මගේ මේ උදරය හේතු කොටගෙන මම මේ ශික්ෂාව පිළිගත්තේ නැහැ කියන ලැජ්ජාවක් තිබුණා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ වස්තු මාසෙම භාගතුන් වහන්සේ බැහැ දකින්න ගියේ නැහැ. පස්සේ මෙහෙම කාලය ගෙවිලා යනවා. වස්තු මාසෙ ගෙවුනාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා සබ්‍රහ්මචාරින් වහන්සේලා අනේ ස්වාමීන් වහන්සලා හම්බෙලා සතුටෙන් සාකච්ඡා කරලා ඉන්න වෙලාවක සතු සාමිචේදලා ඉන්න වෙලාවේ අනේ ස්වාමීන් වහන්සේලා විමසනවා. අනේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා බද්දාලි ස්වාමීන් වහන්සේට ඔබ මේ කරපු දේ ගැන හිතනද මේ මේ මේකට පිළියම් කරගත්තේ නැත්නම් පසුව ආපහු මේක හදාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියලා අනේ ස්වාමීන් වහන්සේලා මේ බද්දාලි ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා. මේ බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඉංගා අවසෝ බද්දාලි ඒත දේශකං සාදුකං මානසිකරෝහි මාතේ පච්චා දුක්කරතරං අහෝසි. ඒ කියන්නේ පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ ගාවට ගිහිල්ලා සමාව ගන්න කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ එහෙම නොවුනොත් එහෙම පින්නත් දැන් මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා වස්තුන් මාසේ ගත කරලා වෙන ප්‍රදේශයකට ගියාට පස්සේ එතන ඉන්න පිරිස දැනගන්නවා ස්වාමීන් වහන්සේලා විමසනවා තථාගතයන් වහන්සේ මේ වස්තුම් මාසයේ කුමන ශික්ෂාවක් පැනවද එවාගෙම කුමන ධර්මයක් දේශනා කරාද කියලා එහෙම කියනකොට මේ බද්දාලේ ස්වාමීන් වහන්සේ මේ ශික්ෂාව ප්‍රතික්ෂේප කරා කියලා දැනගන්නවා ඒ නිසා බොහෝ මිනිස්සුયો දැනගන්නවා උපාසක උපාසිකාවන් දැනගන්නවා ඒ නිසා පස්සේ ආපහු මේකෙන් නිවැරදි වෙන්න බොහොම අපහසුයි කියලා මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා. ඒ ගැන හිතලා බලන්න කරපු වැරදිද? ඒ වැරද්ද පිළිබඳව සිහිපත් කරනවා. පස්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ හමුවීමට වැඩම කරනවා. බද්දාලි ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා සිහිපත් කරනවා භාගතුන් වහන්සේ මම හරියට බාලයෙක් වගේ මෝඩයෙක් වගේ මගේ මේ කරපු වැරද්ද මම අභිභවා ගියා මේ ඒ නිසා මට ආයතෙන් සංවරභාවය ඇති කරගන්න මට වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒ වැරද්ද ලෙස පිළිගන්න කියලා මේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේට සිහිපත් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා බද්දාලි ඒකාන්තයෙන්ම ඔබ මෝඩයෙක් වගේ අඥානෙක් වගේ බාලයෙක් වගේ භාගතුන් වහන්සේ විනය ශික්ෂාවන් පනවනකොට ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඒවා අනුමත කරගෙන එය සමාදන් වෙනකොට ඔබ බාලයෙක් වගේ මෝඩයෙක් වගේ අඥානයෙක් වගේ ඔබ ඒක ප්‍රතික්ෂේප කරා කියලා මේ භාගතුන් වහන්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. මෙහෙම සඳහන් කරලා බද්දාලි ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා බද්දාලි ඔබට මේ කරුණක් හිතන්න තිබුණා. මොකක්ද කාරණේ? තථාගතයන් වහන්සේ සවැත් නුවර වාසය කරනවා. භාගතුන් වහන්සේ දැනගන්නවා ඔබ මේ වගේ ශික්ෂාවන් සම්පූර්ණ කරන කෙනෙක් නෙවෙයි. එසා තථාගතයන් වහන්සේත් මේක දැනගන්නවා නේද කියලා ඒ ගැනත් හිතන තිබුණා කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන බද්දාලිය ඔබට තව කරුණක් හිතන තිබුණා. මොකද ඒ ගැන හිතුවෙත් නැහැ කියලා සිහිපත් කරන භාගතුන් මේ සවැත් නුවර බොහෝ භික්ෂුන් වහන්සේලා වාසය කරනවා. මේ ස්වාමීන් වහන්සේලාත් දැනගන්නවා ඔබ මේ වගේ කෙනෙක් කියලා. නිසා ඔබට මේ මේ කාරණයක් හිතන්න තිබ්බා කියලා සිහිපත් කරනවා. ඊළඟට භාගතුන් වහන්සේපත් කරනවා මේ සරත් නුවර බොහෝ භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා. ඒ නිසා ඒ අයත් දැනගන්නවා. ඊළඟට බොහෝ උපාසක උපාසිකාවන් ඉන්නවා. ඒ අයත් දැනගන්නවා තථාගතයන් වහන්සේ මෙසේ ශික්ෂාවන් පනවනකොට ඒක ප්‍රතික්ෂේප කර බව. ඒ අයත් දැනගන්නවා ඔබට ඒ ගැනත් හිතන්න තිබුණා කියලා භාගතුන් වහන්සේ සිහිපත් කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සරත් නුවර බොහෝ අන්න තීර්ථකය ඉන්නවා. ඒ අයත් දැනගන්නවා ශ්‍රමණ බවත් ගෞතමයන්ග ශ්‍රාවකෙක් වෙන මේ බද්දාලි කියන සාමින්නාසෙ මෙසේ ප්‍රතික්ෂේප කරා කියලා ඒ අයත් දැනගන්නවා නේද කියලා ඔබට ඒ ගැන හිතන්න තිබුණා නේද කියලා තථාගතයන් වහන්සේ මේ බද්දාලි ස්වාමින්නාසයට සිහිපත් කරනවා. ඊට පස්සේ පින්වත්නි මේ ස්වාමින්නාහන්සේ නැවතත් භාගතුන් වහන්සේ ඉල්ලන භාගතුන් වහන්සේ මම බාලයෙක් වගේ මෝඩයෙක් වගේ භාගතුන් වහන්සේ මේ ශික්ෂාව පනවනකොට මම ඒක ප්‍රතික්ෂේප කරා කියලා නැවත මට අනාගතයේ සංවර භාවය පිණිස මට වැරද්ද වැරද්ද ලෙස ඉවසනසේක්වා කියලා මේ ස්වාමීන් වහන්සේ නැවතත් භාගතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. භාගතුන් වහන්සේ ඊළඟට බද්දාලි ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. භාගතුන් වහන්සේ විමසනවා උබතෝ භාග විමුක්ත උබතෝ භාග විමුක්ත ප්‍රඥා විමුක්ත දිත්තප්පත්ත කාය සංකේ සද්ධානුසාරි ධම්මානුසාරි මේ වගේ පුද්ගලයන් 7 දෙනෙක් පිළිබඳව විමසනවා. භාග්‍යතුන් වහන්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේගෙන් විමසනවා බද්දාලිය කොහොමද ඔබ හිතන්නේ? කුමක්ද ඔබ කියන්නේ? මේ ඔබතෝ භාග විමුක්ත ඒ ඒ ආර්ය භාවයට පත් වෙච්චි ඒ ඒ කෙනෙකුට ඒ වගේම ප්‍රඥා විමුක්ත කියන මේ මේ පුද්ගලයන්ට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරොත් ඔබ මේ මඩ වගුරේ ඒ දණ්ඩක් වෙලා ඉන්න කියලා මොකද්ද කියන්නේ අහනවා බද්දාලි ස්වාමීන් වහන්සේ. ඔබ මොකද කියන්නේ? එයා ඒසේ කරනවද? මේ බද්දාලි ස්වාමීන් වහන්සේ කියනවා ඔව් එහෙමම සිද්ධ කරනවා. මේ මේ කාරණය සිහිපත් කරන්නේ ඊළඟට මේ උබතෝ භාග විමුක්ත ප්‍රඥා විමුක්ත කායසක්ක දිට්ඨප්පත්ත සද්ධානුසාරී ධම්මානුසාරී ආදි වශයෙන් මේ අය සිහිපත් කරන්නේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේ නිග්‍රහ කිරීම සඳහා කියලායි සඳහන් වෙලා තියෙන අර්ථ කතාවේ. ඉතින් භාගතුන් වහන්සේ මේ අය පිළිබඳව විමසනවා. දැන් ඔබතෝ භාග විමුක්ත හැටියට ධහම තුල විස්තර කරන්නේ උභය කියන්නේ දෙකක් කියන එකනේ. එතකොට අරූප ඒ සමාපත් වලින් රූපකායෙන් මිදිච්චිත් ඒ වගේම මාර්ග තත්වයෙන් නාමකායෙන් මිදිච්චිත් පුද්ගලය පිළිබඳව. එතකොට අරූප සමාපත්ත වලින් රූපකායනොත් මිදලා ඒ සමාපත්තියෙන් ඒ කියන්නේ මාර්ගඵල තත්වයෙන් නාමකායනොත් මිදිච්චි අය පිළිබඳව. එතකොට පස් දෙනෙක් පිළිබඳව මේ ධහම තුළ විස්තර වෙනවා. පස් දෙනෙක් පිළිබඳව. අරූප සමාපatti හතර උපයෝගී කරගත්තු ඒ පුද්ගලයෙක් පිළිබඳවත් මේ මේ විදිහට උභය කියන මේ කාරණේ පස් දෙනෙක් පිළිබඳව උබතෝ භාග විමුක්ත පුද්ගලයන් පස් දෙනෙක් පිළිබඳව දක්වලා තියෙනවා. ඊළඟට ප්‍රඥා විමුක්ත හැටියට සඳහන් කරනවා මේ ප්‍රඥාවෙන් උපකාර කරගෙන ප්‍රඥා විමුක්ත පුද්ගලනොත් පස් දෙනෙක් පිළිබඳව දක්වනවා සුස්ක විදර්ශකයයි පිළිබඳව ධානයන් නොලබා විදර්ශනාවෙන්ම යුක්තව ඒ මාර්ග තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් සහ රූපාවචර ඒ ධ්‍යාන හතර උපයෝගී කරගෙන මගපල ලැබපු මේ ප්‍රඥා විමුක්ත කියන පුද්ගලයෙක් පිළිබඳව තමයි ප්‍රඥා විමුක්ත හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට දිත්තප්පත්ත කියන පුද්ගලයෙක් පිළිබඳව දක්වලා තියෙනවා. ඒ වගේම කායසක්කී කියලා පුද්ගලයෙක් පිළිබඳව දක්වලා තියෙනවා. එතකොට මේ දිත්තප්පත්ත පුද්ගලයාත් මේ අරූපාවචර ධ්‍යාන නොලබා රූපාවචර ධ්‍යාන පාදක කරගෙන තමන්ගේ ඥාණයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරපු දහම මානසිකාරය කිරීම තුලින් නුවණ තියෙන නිසා ඔහු දුස්තිය පිරිසුදු නිසා තමන්ගේ ඥාණයම අවබෝධ කරගන්න පුද්ගලයෙක් තමයි මේ දිත්තප්පත්ත කියන පුද්ගලයා. ඒ වගේම කාය ශක්තිය කියලා සඳහන් කරලා තියෙන ප්‍රථම ධානය ලබාගෙන ඉන් අනතුරුව ඒ ඵලයන් ලබන නිර්වාණ සුවේ ලබන ඒ කෙනෙක් පිළිබඳවයි කාය ශක්තිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ධම්මානුසාරී සද්ධානුසාරී කියලා දක්වලා තියෙනවා. ධම්මානුසාරී සද්ධානුසාරී හැටියට දක්වලා තියෙන්නේ ඒ මාර්ග හිත මාර්ග හිත සද්ධාව පාදක කොටගෙන මාර්ග හිත වැඩි වීම සද්දා සීල සුත සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා තියෙනවානේ මේ මේ ඉන්ද්‍රිය ධර්ම ඒ සද්ධාව පාදක කොටගෙන සද්ධාව ඉස්මතු කරගෙන සද්ධාව පෙරටු කරගෙන වර්ධනය කරගත්ත කෙනෙක් හැටියටයි සඳහන් කරන්නේ මේ සද්ධානුසාරී. ඒ වගේම ධම්මානුසාරී කියලා සඳහන් කරලා තියෙනවා මේ ධර්මය ඒ කියන්නේ ප්‍රඥාව පෙරටු කරගෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ කාරණාවලින් ප්‍රඥාව ප්‍රමුඛ කරගෙන ප්‍රඥාව විස්මතු කරගෙන ඒ වර්ධනය කරගත්ත කෙනෙක් පිළිබඳවයි ඒ ඒ සද්ධම්මානුසාරී හැටියට දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පුද්ගලයන් පිළිබඳව භාගතුන් වහන්සේ සඳහන් කරලා මේ මේ පුද්ගලයන් පිළිබඳව අර විදිහටම ඒ මඩේ ඉන්න කිව්වොත් එහෙම මඩේ ඒ දණ්ඩක් විදියට ඉන්න කිව්වොත් එහෙම ඒක කරනවද නැද්ද කියලා මේ බද්දාලි ස්වාමීන් වහන්සේ විමසන්නේ. ඊට පස්සේ කියනවා ඒ ඒසේ භාගතුන් වහන්සේ අර ආර්යයන් උත්තමයන්ගේ තියෙන නිහතමානීකමත් සුවච භාවයත් ඒ වගේම මේ බද්දාලි ස්වාමීන් වහන්සේගේ තියෙන දුර්වච භාවය පෙන්වීම සඳහායි මේ මේ කාර් අය පිළිබඳව භාගතුන් වහන්සේ විමසන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරන භාගතුන් වහන්සේට ඒ අයගේ තියෙන ඒ කිහිම් කියපුවාම එසේ සිද්ධ කරනවා. නමුත් භාගතුන් වහන්සේ මේ මෙහෙම ඒ අයට ඒ කවදාවත් එහෙම බුදු කෙනෙක් එසේ කරන්නේ නැහැ. නමුත් ඒක දැනීම පිණිස මේ බද්දාලි ස්වාමීන් වහන්සේට මේ පුද්ගලයා මේ වගේ කියලා හඳුන්වා දීම පිණිසයි මේක सिद्ध කරේ सिद्ध කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බද්දාලි ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ ඔබතෝ භාග විමුක්තද? ඒ වගේම ප්‍රඥා විමුක්තද? කියන්නේ කාය ශක්තියද, දිට්ඨප්පත්තද, සද්ධානුසාරයද, ධම්මානුසාරයද මෙහෙම විමසනවා. මේ බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ කිසිවක්ම නැහැ. මේ කිසිම ඵලයක් ලබාගෙන ඇත්තේ නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ නිඳා කරනවා මේ වගේ මේ කාරණය මේ මේ දේ හිස් හිස් විදිය හිස් පුද්ගලයෙක් හැටියට භාගතුන් වහන්සේ චෝදනා කරනවා ඔබ මෙහෙම කිසිවක් ලබාගෙන නැහැ ඔබ බාලයෙක් වගේ මෝඩයෙක් වගේ අඥානයෙක් වගේ ඔබගේ අපරාධය ඔබ ඉක්මවා ගියා කියලා මේ භාගතුන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නැවතත් නැවතත් සමාවිල වෙනවා නැවත විමසනවා භාගතුන් වහන්සේ මම භාගතුන් වහන්සේ ශික්ෂාවන් පනවනකොට ස්වාමීන් වහන්සේ ශික්ෂාවන් සමාදන් වෙලා ඉන්නකොට මම බාලයෙක් වගේ මෝඩයෙක් වගේ අඥානයෙක් වගේ මේ ශික්ෂාවට සමාදන් වුණේ නැහැ. ඒ නිසා මගේ අනාගතයේ සංවරභාවය පිණිස මේ සංවරභාවය පිණිස මට සමාව දෙන සේක්වා කියලා මේ භාගතුන් වහන්සේගෙන් විමසන්නේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේ යෝ අච්චයන් අච්චයෝ අච්චයතෝ දිස්වා මේ වැරද්ද වැරද්ද ලෙස දැනගෙන මට අනාගතයේ සංවරභාවය පිණිස සමාව දෙන සේක්වා කියලා මේ ස්වාමීන් වහන්සේ නැවත භාගතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා තථාගතයන් වහන්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා බද්දාලිය ආර්ය විනයේ මේ වැරද්ද වැරද්ද ලෙස දැනගෙන ධර්මයෙන් උපකාර කරගෙන ධර්මයෙන් පිළියම් කරගන්නවා නම් මේ ආර්ය ධර්මය තුල වර්ධනයක්මයි කියලා භාගතුන් වහන්සේ සමාව දෙනවා. භාගතුන් වහන්සේ සමාව දෙනවා මේ ස්වාමීන් වහන්සේට. ඉතින් මෙහෙම සමාව දුන්නායින් පසුව තථාගතයන් වහන්සේ සඳහන් කරනවා තව කාරණයක් මේ බුද්ධ ශාසනයේ පුද්ගලෝ දෙදෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. පිරිස් භාගතුන් දේශනා කරනවා මේ ශික්ෂාවන් අපරිපූර්ණකාරී. ඒ කියන්නේ සම්පූර්ණ කරගන්නේ නැතුව නොඑක ආකාරයේ සේනාසනයන් ඇසුරු කරනවා. නොඑක් විදිහේ සේනසුන් ඇසුරු කරනවා. භාගතුන් වහන්සේ දක්වනවා යන්න ඕන විවිත්ත සේනාසනම් බජේය අරඤ්ඤං රුක්කමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාපුඤ්ජං අපේව නාමනං උත්තරී මනුස්ස ධම්මං අලේමාරිය ඥාන දස්සන විශේෂං භාගතුන් දේශනා කරන මේ නොඑක ආකාරයේ තැන් පිළිබඳව සේනාසන අරඤ්ඤ රුක්මුල් පර්වත කන්දර ගිරිගුහා සුසාන වනපත්ත අබ්බෝකාස පලාපුංජ ආදි වශයෙන් නොයෙක් පිදුරු සෙලලි කරපු වහල් සහිත දේවල් ඒ විදිහට ඒ දේවල් ඇසුරු කරගෙන භාගතුන් වහන්සේ උත්තරී මනුෂ ධම්මං අලමරිය ඥාන දර්ශන විශේෂං උත්තරී මනුෂ ධර්මයක් වන අලමරිය ඥාන දර්ශනයේ කියන නිර්වාණයට හේතු වෙන ධර්මතාවයක් උපදවා ගන්න උත්සාහ කරනවා. කවුද? මේ සීලය අපරිපූර්ණකාරී හොති. සීලය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක්. ඉතින් ඒ කෙනාට සිද්ධ වෙන්නේ කාගෙන්ද? තථාගතයන් වහන්සේගෙන් චෝදනාව ලැබෙනවා කියලා සිහිපත් කරනවා. ඒ වගේම විසුණු වහන්සේලා චෝදනා කරනවා. ඒ වගේම දෙවිවරුත් චෝදනා කරනවා. තමන්ගේ හිත තමන්ටම චෝදනාව ලැබෙනවා. ඒ නිසා ඔහුට අර විදිහේ ඥානයක් බලාපොරොත්තු වුණාට උත්තරී මනුෂ්‍ය ධර්මයක් නිර්වාණ ආදී ඒ උතුම් මාර්ය තත්වයට බලාපොරොත්තු වුණාට එහෙම දෙයක් ලබා ගන්න බැරි බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි ඒකට හේතුව භාගතුන් දේශනවා දේශනා කරනවා සික්ඛාය අපරිපූර්ණකාරී හොති. ශික්ෂාව සම්පූර්ණ කරගෙන ඇත්තේ නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ශික්ෂාව සම්පූර්ණ කරගත්තු කෙනෙක් පිළිබඳව ඉද බද්දාලි ඒකච්චෝ බික්කු මේ බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරන එක් බික්කු කෙනෙක් එක් ස්වාමීන් වහන්සේලා කොහොමද මේ සීලය පරිපූර්ණකාරී සීලය සම්පූර්ණ කරගන්නවා. ඒ සීලය ආරක්ෂා කරගන්නවා. සීලය සම්පූර්ණ කරගෙන පිරිසිදුව මේ ඒ සෙනසුන් වල වාසය කරනවා. මේ ආකාරයේ අර සඳහන් කරපු සේනාසන ඇසුරු කරනවා මේ ස්වාමින්වහන්සේට. ඒ ඒ විදිහේ බලාපොරොත්තු වෙන ආර්යභාවයක්, ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයක්. ඉතින් ඒක ලබා ගන්න පුළුවන් කියනවා. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේගෙන් චෝදනාවක් නැහැ. ස්වාමින්වහන්සේලාගෙන් චෝදනා දෙවරුන්ගෙන් චෝදනාවක් ලැබෙන්නේ නැහැ. දෙවරුන්ගෙන් චෝදනාවක් කියන්නේ පින්නාද සමහරක් විට එහෙම සීලයේ පිරිසුදුභාවයක් නැති කෙනෙක් ඒ විදිහට වනසෙනසුන් පරිභෝග කරනකොට පරිහරණය කරනකොට දෙවරු භයානක දර්ශන පෙන්නලා එතනින් අයින් කරනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා. එතකොට පින්නාත්නි මේ විදිහට සීලය පරිපූර්ණකාරී ස්වභාවයට සීලය සම්පූර්ණ කරගත්තු කෙනෙක් අර විදිහට අර සෙනසුන් පරිභෝග කරනකොට පරිහරණය කරනකොට පින්වත්නි තමන්ගෙන් චෝදනාවක් නැහැ. අනිත් අයගෙන් චෝදනාවක් නැහැ. දෙවරුන්ගෙන් චෝදනාවක් නැහැ. මේ විදිහට කරන කෙනා බලාපොරොත්තු වෙන ආර්යභාවයක් ඒ උත්තරීය මනුස්ස ධර්මයක් පින්වත්නි ඒක ලබා ගන්න පුළුවන්කමක් තියෙන බවයි භාගතුන් වහන්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ. ඒකට හේතුව තමා සීලය සම්පූර්ණ කරගෙන තිබීම. ඒ නිසා මේ බුද්ධ ශාසනය පින්වත්නි අපි හැම දිනාටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසටම මේ සීලය පරිපූර්ණ කරගෙන තමයි ආර්ය භාවයටපත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. නිසා මේ විදිහට තථාගතයන් වහන්සේ බද්දාලි ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ අපිටත් පින්නාත් මේ ධහම තුල හික්මෙනවා නම් පදනම හැටියට මේ සීලය පින්නාත් ඉස්සලම සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ නිසා සීලය තුල පිහිටවාගෙන තමයි තමන් බලාපොරොත්තු වෙන ආර්ය භාවයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊළඟට මේ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ඒ විදිහේ වාසය කරන ස්වාමීන් වහන්සේට ඊළඟට මේ ධ්‍යාන පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාකතා සහිත ප්‍රථම ධානය ඊළඟ ဒုတိ ය ධානය තතිය ධාන චතුර්ථ ධාන කියන මේ ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ධ්‍යාන ලබාගත් ඒ විදිහට ධ්‍යාන தත්ත්වයට පත් කරගත්ත හිතකට පුළුවන්කමක් තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කරන මේ චතුත්ථ ධ්‍යාන උපදවාගත්තු කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන ඥානය උපදවාගෙන. ඒ කියන්නේ පෙර විසූ කඳ පිළිවෙල දකින ඥානය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. පෙර විසූ කඳ පිළිවෙල දකින ඥානය උපදවාගත්ත කෙනෙකුට ඊළඟට භාගතුනා දේශනා කරනවා චතුූපපාති ඥානය කියන දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. චතුූපපාති ඥානය තමයි දිබ්බ චක්කු ඥානය කියලා දක්වලා තියෙන්නේ. මේ ඥානය උපදවාගෙන චුත ඉපදෙන සත්‍යයන් දකින්න ඥානයක් උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ආසවක්ක ඥානය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ආශ්‍රයයන් සර් කිරීමේ ඥානය. ඊළඟට ඒ මගඵල தත්ත්වයටපත් කරගත් හිත ඒ නිසා එහෙම උපදවාගත්තු කෙනෙකුට අය කරන්න දෙයක් නැති බව කීනා ජාති වූ සිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ත වෙන කරන්න දෙයක් නැති බව දකිනවා මේ විදිහට පින්වත්නි ආසාවක් ඥානය පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මෙහෙම සඳහන් කරාට පස්සේ මේ බද්දාලි ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා මොකක්ද අහන ප්‍රශ්නේ පින්වත්නි බද්දාලි ස්වාමීන් වහන්සේ අහනවා තථාගතයන් වහන්සේගෙන් මේ ශාසනයේ සමහරක් අයට සුළු වර්ධේ පවා දොස් කියනවා. සුළු වර්ධේ පවා දොස් කියනවා. සමහරු මහත් වූ වර්ධේ පවා දොස් කියන්නේ නැහැ. ඒකට හේතුව, ඒකට කාරණේ මොකද්ද කියලායි බුදුන් වහන්සේගෙන් විමසන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා. පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව ඒ ඒ විදිහට භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ බද්දාලේ ස්වාමීන් වහන්සේට යම්සි කෙනෙක් ආපත්‍ති බහුලයි. යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ආපත්‍ති බොහෝ ඇවත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බොහෝ වරදවල් සීලයේ අපිරිසුදුකම් සිද්ධ වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපිරිසුදුයි මේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා ස්වාමීන් වහන්සලා මේ අධිකරණය විමසන්න විසඳන්න උත්සාහ කරන්න යනකොට ඒ ස්වාමීන් වහන්සේ කැමති නැහැ. කැමති නැහැ ප්‍රතික්ෂේප කරනවා. වෙන වෙන වැඩ කියලා වෙන වෙන තව දේවල් තියෙනවා කියලා මේ කාර්ය වත්තාදිය තියෙනවා මේ මේ කටයුතු කියලා ඒ අයව පිටත් කරලා යවනවා. ඒ භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ වගේම ඇවත් බහුලයි ආපත්‍ති බහුලව තියෙනවා. නමුත් ඇතම් කෙනෙක් ඒ කෙනා මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද්ද ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ? මේ වගේ සීලය මේ විදිහට මේ අධිකරණය විසඳන් දෙනකොට මේ අධිකරණය විසඳීම සඳහා ඉදිරිපත් වෙන ස්වාමීන් වහන්සේලාට එකඟ එකඟ වෙනවා. සමගින් ඒ ස්වාමීන් වහන්සේලා කියන දේ අහනවා. එහෙම අහලා ඒකට එකඟ වෙලා ඒ අධිකරණය පහසුවෙන් විසඳන්න පුළුවන් කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අධිකරණය පහසුවෙන් විසඳන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි ඒ ස්වාමීන් වහන්සේ අර විදිහට දෝෂාරෝපණය කරන්නේ නැහැ. දේශහිතෙන් කටයුතු කරන්නේ නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා ආපත්‍ය බොහෝ සිද්ධ වෙන්නේ නැහැ. ආපත්‍ය සුළු වශයෙන් සිද්ධ වෙනවා. ඉඳලා හිටලා ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට අධිකරණ විසඳන්න යනකොට එක්කෙනෙක් ඉන්නවා ඒ කෙනා අනිත් පුද්ගලයා තමයි ඒත් අර විදිහටම ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා වෙන දෙයක් කියලා දේශහිත ඇති කරගන්නවා දෝමනස් ස්වභාවයක් පෙන්වනවා. ඉතින් අර විදිහට අධිකරණය විසඳන්න උත්සාහ කරන් ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙනකොට ඒකට කැමති නැතුව යනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන ඒකේ අනිත් කෙනා හතරවෙනියා මේ එවත් බොහෝ කොට සිද්ධ වෙනවා. ආපත්‍ති බොහෝ කොට සිද්ධ වෙන්නේ නැහැ. බොහොම අඩු වශයෙන් තමයි එවත් සිද්ධ වෙන්නේ. ඒ පුද්ගලයා හැබැයි අර අධිකරණ විසඳන්න එනකොට ඒ ප්‍රතිකාර කරන්න එනකොට අනිත් ස්වාමීන් වහන්සේලා එනකොට ඔහු බැනවැදලා ඔහු එලවලා දාන්නේ නැහැ අනිත් ස්වාමීන් වහන්සේලා එලවලා දාන්නේ නැහැ. ඔහු සමගියෙන් ඒ ගැන කටයුතු කරනවා ස්වාමීන් වහන්සේලාට ඒ කටයුතු සිද්ධ කරගන්න කැමති වෙනවා. අන්න ඒ කෙනාට පහසුවෙන් ඒ අධිකාරණය විසඳන්න පුළුවන්කමක් තියෙන බවයි මේ හතර දෙනෙක් පිළිබඳව භාගතුන් වහන්සේ මේ කාරණා හතරක් දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට මේ කාරණේ सिद्ध කරලා භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්සි කෙනෙක් මේ ශාසනය පැවිද්ද ලබා ගන්නවා ඒ ඒ ඒ පැවිද්ද ලබා ගත්තට පස්සේ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ කෙනාට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ කෙනාට මේ කාරණේ අර බද්දාලි ස්වාමීන් වහන්සේ විමසුවානේ යම්ක සුළු වරදේ දොස් කියනවා මහත් වරදේ දොස් කියන්නේ නැහැ කියලා. එතකොට සද්ධා මත්තං ප්‍රේම මත්තං කියලා සඳහන් කරලා තියෙන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තමන්ගේ ආචාර උපාද්‍යයන් කෙරෙහි පවතිනවා නම් ඒ කෙරෙහි ඒ අය කෙරෙහි තියෙන සද්ධාව ඒ ගෞරවය නිසා ඔහු පැවිද්ද තුල තියෙන ඒ සුවය පැවිද්දේ තියෙන ඒ තියෙන නිවැරදි අවබෝධය ඇති කරගෙන නෙවෙයි. නමුත් ඌ අර සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ නිසා ඔහු ඒ පැවිද්ද තුල ඉඳගෙන ඒ ධර්මය තුල ඉඳගෙන ඒ කටයුතු සම්පාදනය කරගන්නවා. නමුත් ඒ කෙනාට දොස් කියන්න ගියොත් එහෙම ඒ කෙනාට දොස් කියන්න ගියොත් එහෙම ඔහුට ඒ පැවිද්ද තුල පැවිද්ද එපා වෙලා යනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවනම් ඒ පුද්ගලයෝ දෙදෙනෙක් පිළිබඳව සිහිපත් කරනවා. මේ ඌට බණ වදින්න යන්නේ නැහැ. තවත් කෙනෙකුට බණ වදිලා ඒ දොස් දක්වලා එයා ඒ මාර්ගඵල தත්වයට මේ ධහම තුල ලබා ගන්න ඒ උත්තරීතර ස්වභාවයට පත් කරනවා කියලයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කාරණා හේතුව ඒක යම්සි කෙනෙකුට සුළු වරදෙහි පවා දොස් කියන්න ගියොත් එහෙම ඔහුට මේ ලබාගත යුතු ධර්මයෙන් ලබා ගන්න ඕනේ කාරණේ ලබා ගන්න බැරුව යනවා. තවත් කෙනෙකුට ඒ මහත් වූ වරදේ දොස් දක්වලා දොස් දක්වන්නේ නැතුව මේ විදිහට හික්මවා ගන්නේ ඒ කෙනාට පින්වත් ඒ පුද්ගලයන්ට ගැළපෙන ආකාරයට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රය තියෙනවා නම් ඒක නැති කරගන්නේ නැතුව ඒ සද්ධා මාත්‍රයෙන් ප්‍රේම මාත්‍රයෙන් ගත කිරීම සඳහායි භාගතුන් වහන්සේ මේ විදිහට දක්වන්නේ කාරණේ ඒකට හේතුව බව. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ තථාගතයන් වහන්සේ මෙසේ සඳහන් කරාට පසුව බද්දාලි ස්වාමීන් වහන්සේ නැවත විමසන ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නය? තථාගතයන් වහන්සේ විමසනවා භාගතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනයේ මුල් සමහරක් විට ශික්ෂාවන් පනවලා නොතිබුණ කාලේ ඒ ශික්ෂාපද ටිකක් තියෙන කාලේ බොහෝ රහතුන් හිටියා. නමුත් බොහෝ ශික්ෂාපදවන් තියෙන කාලේ රහතන් වහන්සේලා බොහෝම ටික දෙනයි බිහි වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒකට හේතුව මොකද්ද කියලා ඒ කාරණේ මොකද්ද කියලා භාගතුන් වහන්සේ විමසනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ බද්දාලි ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ශික්ෂාවන් පනවන්න සිද්ධ වෙනවා. එතනදී ප්‍රතිපදාව නැති වුනහම ධර්මයෙන් බැහැර යාම නිසා ශික්ෂාවන් වැඩි වෙනවා. ඒ නිසායි ඒ ඒ රහතුන් වහන්සේලාගෙන් අඩු වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට බද්දාලි ස්වාමීන් වහන්සේට එවං හේතම් බද්දාලි හෝතේ සත්තේසු භයමානේ සද්ධම්මේ අන්තරධානමානෝ බහුතරානි චේව සික්ඛාපදාන හොන්ති බොහෝ ශික්ෂාපදයන් පනවන්න සිද්ධ වෙන්නේ මේ විදිහට ප්‍රතිපදාවෙන් ඈත් වෙනකොට මේ ධහමේ තුල ප්‍රතිපදාවෙන් ඈත් වෙනකොට බොහෝ ශික්ෂාවන් පණයන්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා නතාව බද්ධාලි සත්තා ශාවකානා සික්ඛාපදං පඤ්ඤපේති යාවන ඉදේකච්චේ ආවස්තනීයා ධම්මා සංගේ පාතු බවන්ති භාගතුන් දේශනා කරනවා මේ සංගයා තුල ආසවට්ටානීය ධර්මය පහළ නොවනතුරු පහළ වෙනතෙක් ශික්ෂාවන් පනවන්නේ නැහැ කියලා. ඒතකොට මුල් බුදු සමයේ පින්වත්නි මේ තථාගතයන් ශ්‍රාවකයන්ගේ හික්මුනේ සබ්බ පාපස් අකරණං ආදී ඒ විදියට ඒ විදියට හික්මුණා මුල් කාලයේ. ඒකට හේතුව තමයි මුල් කාලයේ තුල ආසවස්ථානීය ධර්මයන්. ඒ කියන්නේ ආශ්‍රවයන් ඉපදීමට හේතුන ධර්මයන් පහළ වුණේ නැහැ. ඒ පහළ නොවන නිසා තථාගතයන් වහන්සේ විනය ශික්ෂාවන් පනවන්න කාරණයක් නැහැ. ඒ නිසා විනය ශික්ෂාවන් අඩුවෙන් තිබුණේ. නමුත් මේ ආශ්‍රවතාණී ඒ කියන්නේ ආශ්‍රවයන් ඇතිවෙන්න හේතු වෙන ධර්මතාවයන් වික්ෂුන් වහන්සේලා අතර පහළ වුණාට පස්සේ භාගතුන් වහන්සේ ශික්ෂාවන් පනවන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මොනවාද ඒ ඒ ධර්ම සමහර විත පින්නානේ ස්වාමීන් වහන්සේලා වැඩි වෙන්න වැඩි වෙන්න මේ ප්‍රතිපදාව තුළ මේ හික්මෙන බොහෝ පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒකත් මේ ආශ්‍රවයක් ආශ්‍රවයන් ඇති වෙන්න හේතුවක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ථවිර මධ්‍යම නමක වශයෙන් සමහරක් විට ඒ සමහරක් විට ඒ තමන්ගේ தත්ත්වය පිළිබඳව මම ස්ථවිර ස්වාමීන් වහන්සේ නමක් මම නාවක ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට යම්සේ මානාධික ස්වභාවයක් හට ගන්න පුළුවන්කමක් තියෙනවා. ආන් ඒ නිසා භාගතුන් වහන්සේ ඒ ඒ විට ඒ දේවල් ඒවල් හටගන්නේ ආස්වට්ටාණීය ධර්මයක් කියනවා. ඊළඟට ලාභය ලාභයක් ලැබෙනකොට ලාභ ලැබෙන්න ගන්නවා. ස්වාමීන් වහන්සේලාට බොහෝ පරිස්කාර ආදී සිව්පසයන් වැඩිපුර ලැබෙන්න ගන්නවා. ලාභ ලැබෙන්න ගන්නකොටත් ඒකත් ආශ්‍රවයන් ඇති වෙන්න හේතුවක් කියනවා. ඒකත් මේ බුද්ධ ශාසනයේ ඒ විදිහට ලාභය ලැබෙන්න ලැබෙන්න භාගතුන් වහන්සේ ඒ කාරණාවන් වලදී ඒ තැනදී විනය ශික්ෂාවන් පනවපු බව ධහම තුල දක්වලා තියෙනවා. ඒ වගේම යසසින් ඒ කියන්නේ කීර්තිය ඇති වුණොත් මේ පින්නත් අය අහලා ඇති අර සාගත ස්වාමීන් වහන්සේ නිසා සාගත ස්වාමීන් වහන්සේ ඒ නාගයෙක් দমনය කරපු සිදුවීමක් පිළිබඳව මේ පින්නත් අය අහලා ඇතිනේ. ඉතින් ඒ විදිහට ඒ නාග দমনය සඳහා ඒ සිද්ධ කරාට පස්සේ ඒක දැනගත්තු මේ ඒ බොහෝ පිරිසක් ඒ ගිහි පිරිස ඒක දැනගත්තට පස්සේ ඒ කාරණය නිසා මේ ස්වාමීන් වහන්සේට බොහෝ සත්කාර කරන්න ගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා චබ්බග්ගේ කියන ස්වාමීන් වහන්සේලාගෙන් දැනගෙන මොනවාද මේ ස්වාමීන් වහන්සේට ලබලා දෙන්න ඕනේ කියලා මේ චබ්බග්ගේ කියන ඒ කාලේ හිටපු බොහෝම දඩබ්බර ස්වාමීන් වහන්සේලා හය නමක් හිටියා. මේ මේ හය නම ඒ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් දැනගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ සුරාපානයක නමක් සඳහන් කරා. මේවා බොහෝම දුර්ලභයි. ඒ නිසා මේ දේවල් පූජා කරන්න සාගත ස්වාමීන් වහන්සේට කියලා. ඉතින් මේ සාගත ස්වාමීන් වහන්සේ බින්දපාතේ වැඩියට පස්සේ අර මේ මේ මිනිස්සු බොහොම පැහැදිලා ඇති වුණා. ඇයි අර නාගයා দমনය කරපු නිසා, නාගයා මෙල්ල කරපු නිසා. ඉතින් මේ විදිහේ දේ අහලා ඒ ස්වාමීන් වහන්සේට බින්දපාතේ වැඩියට පස්සේ ඒ සුරා වර්ගය පූජා කරන්න යෙදුනා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒක පානය කරලා ඒ නුවර දොරටුව අතර වැටිලා ඉන්නකොට ඒ මත් වෙලා වැටිලා ඉන්න වෙලාවේ තථාගතයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා සමග වැඩම කරනකොට ඒක දැකලා සාගත ස්වාමීන් වහන්සේ උස්සගෙන අරන් ගිහිල්ලා ඒ විහාරයේ තිබ්බා. භාගතුන් වහන්සේ දිහාවට හිස දාලා බිම තියලා ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ මේ සාගත ස්වාමීන් වහන්සේ වෙරි මතයෙන්ම තථාගතයන් වහන්සේ දෙහාවට ආපහු පය දික් කරලා අනිත් පැත්තට හිස දැම්මා කියලා සඳහන් කරලා තියෙනවා. භාගතුන් වහන්සේ ඒ වෙලේ සඳහන් කරවලු මේ සාගත ස්වාමීන් වහන්සේට මාන්නේ පේනවා නේද? මේ දැන් දියබරියෙක්වත් দমনය කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නේද කියලා මේ සුරා වනිසා කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ විදිහේ කීර්තිය නිසා ඒ විදිහට ආශ්‍රවයන් ඇති වෙන්න හේතුන ආශ්‍රවස්ථානීය ධර්මයන් පහළ වෙනවා. අන්න එතකොට භාගතුන් වහන්සේ ශ්‍රාවණ පනවනවා. සුරාපානයෙන් පතිත වේ කියලා. පතිතයවතක් ස්වාමීන් වහන්සේ නමකට සිද්ධ වෙනවා. වැරද්දක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේ ඒ වෙලාවට ඒ ශික්ෂාවන් පනවලා තියෙන්නේ අර ආශ්‍රවස්ථානීය ධර්මයන් නිසා. ඒ වගේම කීර්තිය ඊළඟට බහුසුත භාවය බහුසුත භාවය නිසා මේ බුද්ධ ශාසනය ඒකත් ආශ්‍රවට්ටානීය ධර්මයක් කියලායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ සමහරක් විට පිටකයක්, පිටක දෙකක් තුනක් ඉගෙනගෙන ඒ තුලින් සමහරක් විට මාන්නයක් හට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සමහරක් විට ධර්මයේ වැරදි ලෙස සඳහන් කරනවා. වැරදිලා වරද්දවලා දේශනා කරන මේ විදිය දෙයක් හට සඳහන් කරලා තියෙනවා මේ ධහම තුල. ඒ බහුස්ස ස්වභාවය නිසා. ඒ වගේම රත්ත්‍ඤ්ඤු මහත් භාවයෙන් يعني බොහෝ රාත්‍රීන් ගත කරලා තිබීමත් මේ ආශ්‍රයන් නැති වෙන්න හේතු කාරණයක් කියනවා. ඒ කියන්නේ ඒ කාලේ පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කෙරෙව්වා බොහෝ වස් ගාණක් නැතුව. භාගතුන් වහන්සේ ඊට පස්සේ පණවනවා ශික්ෂාවක් දස වසකට වැඩි කෙනෙක් තමයි උපසම්පදා කරන්න ඕනේ තවත් කෙනෙක් කියලා. ඊට පස්සේ දසවස් කියන කෙනෙක් බොහෝ කට්ටිය උපසම්පදා කරන්න ගත්තා. එතකොට භාගතුන් වහන්සේ ආපහු දේශනා කරා ඒ කියන්නේ බොහෝම බහුශ්‍රත බහුශ්‍රත භාවයෙන් යුක්තව ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේ බොහෝම දැනුගත් කෙනෙක් නම් ඒ කියන්නේ බොහෝ දක්ෂ කෙනෙකුට තමයි භාගතුන් වහන්සේ මේ විදිහට විනය ශික්ෂාවන් පැනවීම සඳහා මේ විනය ශික්ෂාවන් පණවන්න හේතු වෙන කාරණයක් ඇට මේ රත්ත්‍ඤ්ඤු මහත්භාවය කියලා දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ උපසම්පදා කරන්න දුන්නේ නැහැ. බොහෝම දක්ෂ කෙනෙක් ස්වාමීන් වහන්සේලාට තමයි. බොහෝම දක්ෂභාවයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකටයි විනය ශික්ෂාව තුලින් ඒ උපසම්පදා වාදය දසවසක තිබුණත් උපසම්පදා කරන්න නොසසුසු බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අර විදිහට Taman දක්ෂ උගත් කෙනෙකුට තමයි භාගතුන් වහන්සේ උපසම්පදා කිරීම සඳහා ඒ විනය ශික්ෂාවන් පනවලා තින්නේ ඒ විදිහට වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ ආසවස්ථානීය ධර්මයන් පහළ වුණ නිසායි භාගතුන් වහන්සේ මේ ශික්ෂාවන් පැනෙව්වේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ මේ ළඟට දේශනා කරනවා බද්දාලි ස්වාමීන් වහන්සේට බද්දාලි ස්වාමීන් වහන්සේගෙන් විමසනවා මේ ආසවට්ටානීය ධර්මයන් ගැන සඳහන් කරලා ඔබ තරුණ අස උපමාව අජානීය අස උපමාව අහලා තියෙනවා. අජානීය ධර්මෝපමාව දේශනා කර බව මතකද කියලා. මේ ධර්මයේ දේශනා කර බවක් මේ ස්වාමීන් වහන්සේට මතක නැහැ. බද්දාලි කියන ස්වාමීන් වහන්සේට මතක නැති බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. භාගතුන් වහන්සේ අහනවා මොකක්ද ඒකට හේතුව? බද්දාලි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ මම බොහෝ කාලයක් ශික්ෂාව සම්පූර්ණ කරේ නැහැ. සීලය සම්පූර්ණ කරගත්තේ නැහැ. ඒක තමයි හේතුව කියලා මේ බද්දාරි ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට සඳහන් කරනවා. භාගතුන් වහන්සේ එවෙලේ දේශනා කරනවා බද්දාලිය ඒකම හේතුවක් නෙවෙයි කියනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා බද්දාරි ඒකම හේතුවක් නෙවෙයි. ඔබ ඔබ මම ඔබගේ හිත දැක්කා. බොහෝ කාලයක් ඔබගේ හිත දැක්කා. ඔබ මනාකොට ධර්මය ශ්‍රවණය කරේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරන ඔබ මනාකොට ධර්මය ඇහුවේ නැහැ. ඒ නිසායි ඔබට මේක මතක නැත්තේ කියලා භාගතුන් වහන්සේ තමන්ගේ හිතෙන් ඒ බද්දාලි ස්වාමීන් වහන්සේ හිත බොහෝ කාලෙකින් දැක්කක බව භාගතුන් වහන්සේ දේශනා කරලා මේ තරුණ අජානීය අසුපමාව දේශනා කරන ධර්මය පරියාය. ඒ ධර්ම පරියායේ පින්වත්නි අස්සයන්ගේ ඒ අජානීය අස්සයන් පිළිබඳව ඒ උපමාවක් යුක්තව දේශනා කරන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී අංගයෙන් යුක්ත සම්මා ඥාන සම්මා විමුක්තියෙන් යුක්ත දස අංගයෙන් සමන්නාගත වෙච්ච රජ කෙනෙකුටත් මේ දස අංගයෙන් සමන්නාගත වෙච්ච අස්සේ අස්සේ අජානී අස්සේ පිළිබඳව සඳහන් කරනවා. ඉතින් මේ විදිහට මේ අස්සයාගේ ඒ ඒ නොඑක ආකාරයේ අංගයන් පිළිබඳව සඳහන් කරලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට දස අංගයෙන් සමන්නාගත වෙච්ච කෙනෙකුට දුරින් ගෙනන දාණය පවා දරන්න ආහුනේය පාහුනේය ආදී ගුණයන් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා සුදුසු බව. ඒ නිසා බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක් පින්වත්නි. මේ දේශනාව මේ පින්වත් අය කියවලා බලන්න. මේ කාරණයන් හොඳට දැනගෙන දැනගත්තොත් පුදුමාකාර සද්ධාාවක් තමා තුළ ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නිසා භාගතුන් වහන්සේ මේ දේශනාව පින්නාත්නි දේශනා කරන්න දෙන්නේ නොඑක් නොඑක් මේ දේ කාරණාවන් නිසා මේ බුද්ධ ශාසනයේ ශික්ෂාවන් පණවන්න හේතු වුණ බව ඒ වගේම පසුව ඒ වැරදි දේවල් නිසා පසු ආපහු සංවරභාවයටපත් වුණ විදිය ආදි වශයෙන් භාගතුන් වහන්සේ මේ දේශනාවන් පින්වත්නි මේ දේශනාව ඒ විදියට දේශනා කරායින් පසුව මේ බද්දාලි ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් මේ දේ අනුමෝදන් වුණ බව මේ දේශනාව තුළ දක්වලා තියෙනවා. ඉතින් මේ දේශනාවන් පින්වත්නි මේ පින්වත් අයත් බොහොම හොඳට නැවත නැවත කියවලා බලලා පරිශීලනය කරලා ශ්‍රවණය කරගන්න එහෙම වුණොත් බොහෝ ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ධහම දැනුම නිසා තමන් ඒ තුළ ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් ඒක තමන්ගේ ජීවිතයට බොහෝ යහපතක් සිද්ධ වෙනවා. එනිසා මේ පින්වත් අයත් මේ අද දවසේ මේ සිද්ධ කරගත්තු මේ සූත්‍ර දේශනාව නැවත ශ්‍රවණය කරලා පොත්පත් පරිශීලනය කරලා නිවැරදි ආකාරයෙන්ම දැනගෙන පින්වත්නි සද්ධාව ඇති කරගන්න මේ ජීවිතේ නිසා මේ දේශනාව මේ පින්වත් අයට ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වන සියලු ආනිසංසයන් වාරයන් මේ පින්වත් අයට හේතුවක් වෙලා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මම අවබෝධ කරගන්න මේ පුණ්ණානිසංසයන් හේතුවක් වේවා පිහිට පිණස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති